අනෝම දස්ස බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට පැහැදිලි කළා. මේ තාපසතුමා ඇතුළු හැමෝටම මල්ලාසන පූජාවෙහි ආනිසංස කියන්නේ කියලා. මේ දේශනාව ඇහුවට පස්සේ සරව තාපසතුමාට හිතුණ අනේ මට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නම් කගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න කියලා අදහසක් ඇති වුණා. ඊට පස්සේ අනෝමදස්ස බුදුරජාණන් වහන්සේ බණ කිව්වා මේ සර්ග තාපසතුමා හැරෙන්න අනිත් 74000ක පිරිසම සව් කෙලසුන්නසා මහා රහත් භාවයට පත් වුණා. දැන් ප්‍රධාන තාපසතුමා කිසිම මාර්ගඵලයකට පත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි එතුමාට අදහසක් ඇති වුණා මටත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න තියෙනවා නම් හොඳයි කියලා. චනෝමදස්ස බුදුරජාණන් වහන්සේ විවරණ දුන්නා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී සාරිපුත්‍ර නමින් ප්‍රධාන අග්‍රශ්‍රාවකයන් වහන්සේ වෙනවා කියලා විවරණ දුන්නා. ඒසා ඉඳලා පින්නතුනි පාරමී පුරාගෙන ආවා. ඉතින් මේ ගමනට ඒ සාරද තාපසතුමාගේ හිතවත් සිරිවර්ධන කියන සිටු පුත්‍රයාත් සම්බන්ධ වෙලා එතුමා දෙවෙනි අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කළා.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 නමුත් විමුක්තියක් හොයාගන්න බැරි වුණා. අන්තිමට මේ දෙන්න කතා කළ අපි දෙන්න මාර්ග දෙකකින් යමු. පළමුවෙන්ම නිවන් හම්බුන කාට හරි අනිත් කෙනාට කියන්න ඕන කියලා කතිකාවතක් කරගෙන දැන් නිවන සොයාගෙන පුදුම ගවේෂණයක් ಭಾರತೀය මේ දෙන්නා සිද්ධ කළා. මේ වෙනකොට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පල පහළ වෙලා පළමුවෙන්ම ධර්ම දේශනා කරලා පළමුවෙන්ම වන්දතු කොණ්ඩඤ්ඤ වස්පබ්ධිය මහා නාමස්සජිතිය පස්වක ස්වාමීන් වහන්සේලාගේ ලාභාලම ස්වාමීන් වහන්සේ රජගහනුවර පිණ්ඩපාතේ වඩිනවා උපතිස්ස තරුණයා දැක්කා. දැක්ක ගමන් පැහැදුනා. අනේ මේ ස්වාමීන් වහන්සේ බොහෝම සංවරයි. ධම්මදේවුණු ඉන්ද්‍රියන් තිබෙනවා. මුන්වහන්සේ නම් ඒකාන්තයෙන්ම සංසාරේ පරතරට ගියුස්තනේ. ළඟට ගිහිල්ලා වන්දනා කළා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ හරිම සංවරයි. ඔබ වහන්සේගේ සාත්වරයා කවුද? ඒ වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ වදාලා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේ උපතිස තරුණයක් කියනවා උන්වහන්සේගේ ධර්මය අපිට කියන්න. ඒ වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේ වදාරනවා මම ළඟදී පෙරදිච්ච කෙනෙක් උන්වහන්සේගේ ධර්මය බොහොම ගැඹුරුයි. ඒ වෙලාවේ මේ තරුණයා කියනවා ස්වාමීනි, මේ ධර්මයේ හරේ පමණක් මට කියන්න.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 බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවයෙන් වන්දනා කළා. ශාසනික පැවිද්ද ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ එහි දුක් සුමහානකම ලබා දුන්නා. ඉතින් උපතිස්ස ධර්මයාගේ මෑණියන් සාරී නිසා උන්වහන්සේ සාරිපුත්ත නැත්තම් සරියුත් නමින් ප්‍රසිද්ධියටපත් වුණා. කෝලිත තරුණයාගේ මෑණියන් මොග්ගලි නිසා උන්වහන්සේ මොග්ගල්ලාන නමින් නැත්නම් මොගලන් නමින් ප්‍රසිද්ධියටපත් වුණා.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 එහෙමනම් සරියොත් මහරහතන් වහන්සේගේ ජීවිතේ කැපිපෙන ලක්ෂණ රාශියක් තියෙනවා. එහෙමනම් අපි මේ කාලයේ පමණින් උන්වහන්සේගේ ජීවිතයේ තියෙන කැපීපෙනෙන ලක්ෂණ කීපයක් කාලේ පමණින් පින්නතුල්ලාට කියලා දෙන්න අපේක්ෂා කරනවා. පින්නතුනි සරියොත් මහරහතන් වහන්සේගේ ජීවිතයේ කැපීපෙනෙනම ලක්ෂණයක් තමයි අංක 1ට ගුරු භක්තිය. අද උගත්යයි සම්මත සමාධිය තුලත් දකින්ට නොලබෙන ලක්ෂණයක් තමයි මේ ගුරු භක්තිය වැනි සුදාර ගුණාංග.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 අස්සජි මහරහතන් වහන්සේ විහාරේ නැත්තම් උන්වහන්සේ ඉන්න දිශාව අනුස්මරණය කරලා දිශාවට හරවනවා. ඒ වෙලාවේ සමහර පුහුදුන් වහන්සේ විසුන් වහන්සේලා හිතුවේ සරියුත් ස්වාමීන් වහන්සේ මේ දිසා නමස්කාර කරනවා කියලා. මොකද එදා ඉන්දියානු සමාජයේ දිසාවන්ට වඳින ගතියක් පුරුද්දක් තිබුණානේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ මගේ පුත්‍රයන් වහන්සේ දිසා නමස්කාර කිරීමක් නෙවෙයි මේ කරන්නේ. තමන්ගේ ගුරුවරයා ඉන්න දිසාවටයි වඳින්නේ. එතකොට බලන්න මේ ලංකාව වගේ පුංචි වපසරයක් නෙවෙයිනේ. ಭಾರತයේ ඒ කොනේ සරියුත් ස්වාමීන් වහන්සේ ඉන්නවනම් අනිත් කොනේ අස්සජි ස්වාමීන් වහන්සේ ඉන්නවනම් ඉන්න දිශාවට හරි වඳිනවා. පින්නතුනේ ඒක නෙවෙයි පුදුමේ. තේරගාථා පාළියේ සඳහන් වෙනවා යෝමේ ආචාර්යෝ ආසී අස්සජී නාම ශ්‍රාවකෝ යස්සං දෙසායන් වසතේ උස්සිසම්මි කරෝ මහං යම් අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේ නමක් මගේ ගුරුවරයා වුණා නම් උන්වහන්සේ ඉන්න තිසාවට කිසිම දවසක මං කකුල් දික් කරලා සැතපීලා නැහැ කියනවා.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 එච්චර ප්‍රඥාවක් තියෙන මේ උත්තරයාගේ තියෙන ගුරු භක්තිය බලන්න. සින්නතෝලේ නිවන් දකින්නවා කියන මේ වැඩපිළිවෙල එක එක ಗುಣධර්ම හලහලා මේ ගමන යන්න බෑ. අපි හැම ಗುಣධර්මයකින්ම පෝෂිත වෙමින් තමයි අපේ ඉලක්කය සපුරා ගන්නට ඕන. එහෙමනම් මේ ධර්මයේ තුලින් යථාර්ථය කරා යන්නට අපිට හොඳට ගුරු භක්තිය තියෙන්න ඕන, ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව ගුරු භක්තිය නැත්තම් අපිට මේ ගමන යආ ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්තුල්ලාගේ චර්ත සංවර්ධනයේට උපකාර වන තමන්ට යම් කිසි ගුරුහුරු කමක් දීපු ගුරුවරයෙක් ඉන්නවා නම් ගුරුවරයෙක් හැටියට සලකන කෙනෙක් ඉන්නවා නම් වැඩිහිටියෙක් ඉන්නවා නම් එයාට හොඳට ගෞරව කරන්න ඕන. තම පැහැදිලිවම දන්න දෙයක් තමයි ගුරුවරුන්ට සලකන ගෞරව කරන අයට සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිතේ හොඳට බබලනවා. ඒ වගේම පින්නතුනේ ඒ නිවන කරා යන්නටත් ඒක ලොකු උපකාරයක් වෙනවා. එහෙනම් සරියුත් ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් හැටියට දැන් මේ නවන් මාසේ නවන් මාසයේ තමයි සරියුත් ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ.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 මන්තානි පුත්ත පුණ්‍ය ස්වාමීන් වහන්සේ සමග විච්ච සාකච්ඡාවක්. දවසක් වික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්ට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකක් පසක හිටියාම බුදුරජාණන් වහන්සේ අසාස්ත්‍ය මේ වික්ෂුන් වහන්සේලා කොහේ ඉඳලා ආවේ? ස්වාමීනි අපි ජාත භූමියේ. ජාත භූමිය කියලා කියන්නේ කිඹුල් වත්පුර නුවර.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 ඒකට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක බොහොම සතුටින් පිළිගත්තා. මේ ළඟ හිටියා සරියුත් ස්වාමීන් වහන්සේ සරිය ස්වාමීන් වහන්සේට ඉතින් අනේ මේ පුණ්‍ය ඉෂ්ටවරයන් වහන්සේ දකින්න තියෙනවා හොඳයි කියලා. ඉතින් කාලයක් ගිහිල්ලා පුණ්‍යහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දකින්නට ඇවිල්ලා වන්දනා කළා. දිවා විවරණයේ පිරිස අන්දවණයට වැඩම කළා. අන්දවණේ කියලා කියන්නේ විවේක කාමීන්ට තියෙන විශේෂිත විවේක තනක්. ඔන්න සරිය ස්වාමීන් වහන්සේට ආරංචි වුණා පුණ්‍යහාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළ අන්දවණයට වැඩම කළා දිවා විවරණය පිළිස. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ තුන්න ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් අන්දවණයට වැඩම කළා. පුන්න ස්වාමීන් වහන්සේ ගහක් මුල වාඩි වුණා.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 මේ විදිහට පින්නතුනේ අන්තිමට සත්‍ය විසුද්ධියම ඇහුව නෑ නෑ කියලා උත්තර දුන්නා. අන්තිමට සරියු ස්වාමීන් වහන්සේ ඇහුවා එහෙනම් මේ සත්‍ය විසුද්ධියෙන් තොරව නිවනක් තියනවාද කියලා. එහෙමත් නැහැ කිව්වා. ඒ වෙලාවේ පොන්න ස්වාමීන් වහන්සේට සරියු ස්වාමීන් වහන්සේ කියන මොකද්ද මේ කියන්නේ? ඔබ වහන්සේ නිවන් පිණිස මේ ශාසනය බඹතර හැසිරෙනවලු. සත්‍ය විසුද්ධිය සම්පූර්ණ කරන්ද බඹතර හැසිරෙනවලු. හැබැයි සත්‍ය විසුද්ධිය එකින් එකට අහපුවාම ඔබ වහන්සේ නෑ නෑ කියලා පිළිතුරු දෙනවා. සත්‍ය සුද්ධියෙන් තොරව නිවනක් නැහැ කියලා ප්‍රභාංශ කියනවා. ඒක තේරෙන්නේ නැහැ. ඒ විලාය පුන්න සාමහන්ස කියනවා සමහර අය උපමාවලිනුත් මේක තේරුම් ගන්නවා.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 රට හතක් පිළිවෙල වෙනවා. ත්‍රාජුරුව පළවෙනි රටෙන් යන්න පුළුවන් දුර ගිහිල්ලා ඒක අතහරිනවා. දෙවෙනි රටේට යනවා. දෙවෙනි රටේ යන්න පුළුවන් දුරට ගිහිල්ලා යස්ස කරත්තේ අතහරිනවා. තුන්වෙනි එකට යනවා. මේ විදිහට මාරු වෙවි හත්වෙනි රතෙන් සාකේත නුවරට යනවා. සාකේත නුවරට ගියාම රජුරුවන්ගේ නෑදෑ හිතන තුරන් අහන කොහොමද මෙතර මේ දීර්ඝ මාර්ගේ මේ අස්වකරත් දෙන්න ආවේ. රජුරු හරියට පිටුතුරු දුන්නා වෙන්නේ මට මේ දීර්ඝ මාර්ගය සඳහා රත හතක් පිළිවෙල වුණා. මම පළවෙනි රතෙන් එන්න පුළුවන් දුර ඇවිල්ලා ඒක අතහැරලා දෙවෙනි රතේට නැග්ගා. මේ ක්‍රමයෙන් හත් වෙනි රතෙන් තමයි මම සාකේතයට ආවේ කියලා උත්තර දුන්නොත් කුසල රත්තුරු හරියට උත්තර දුන්නා වෙනවා.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 පුන්න ස්වාමීන් වහන්සේ කියන මගේ නම පුන්න. සබ්‍රක්මචාරින් වහන්සේලා මාව හඳුන්වන මන්තාන පුත්ත පුන්න කියලා. බොහෝම හොඳයි ඔබ වහන්සේ හොඳට උත්තර දුන්නා. ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා සමග කතා කරන්න ලැබීම භාග්‍යයක් කියලා සරියු ස්වාමීන් වහන්සේ කිව්වා. පුන්න ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට හිතන මේ බණ මේ ප්‍රශ්න අහපු ස්වාමීන් වහන්සේ බොහොම හොඳ කෙනෙක් වගේ. හැම ඔබ වහන්සේ කවුද? එතකොට සරියු ස්වාමීන් වහන්සේ කියන මගේ නම උපතිස්ස. සම්ප්‍රඥතාවෙන් වහන්සේලා මාව සාරිපුත්ත කියලා හඳුන්වනවා. එහෙම කියනකොට පින්නතුනේ පුන්න ස්වාමීන් වහන්සේ වාඩි වෙලා හිටපු ආසනෙන් නැගිට්ටා. නැගිටලා අත් දෙක නලලේ තියාගෙන කියනවානේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකෙක් නේද? මගේ ළඟට ඇවිල්ලා මගේ පිටිපස්සෙන් වැඩම කරලා මේ විදිහට නිහතමානීව ඔබ වහන්සේ මගෙන් ප්‍රශ්න ඇහුවේ. අනේ ඔබ වහන්සේ කියලා දන්නවා නම් මට කීයටවත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ කිව්වා.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 එතකොට බලන්න මේකෙන් පැහැදිලි වෙනවා නේද සරියු ස්වාමීන් වහන්සේගේ නිහතමානීකම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ওই රජගහ ඉඳලා විශාලානුවරට වඩිනකොට අර චබ්බග්ගිය කියන බිත්තුන් වහන්සේලා දාතර මගදී දායකයෝ කුටිසෙනසුන් පූජා කරනවා මේ නොහික්මන භික්ෂුන් වහන්සේලා මේ කුටි ඔක්කොම ඒගොල්ලෝ ගෑට ගන්නවා. අනේ මේ ශාසනයේ දෙවණයා කුටියක් නෑ ගහක් යට ඉඳලා තියෙනවා. බලන්න උන්වහන්සේගේ නිහතමානී කම. ඊළඟට පින්නතුනේ පිරිනිවන් පාන්ට කාලේ ළඟා වුණාම සරියොත් මහරහතන් වහන්සේ සියලුම වික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා උත්කුටුකෙන් වාඩි වෙලා උත්කුටුකෙන් වාඩි වෙනවා කියලා කියන්නේ මේ ශාසනික සම්ප්‍රදායේ තියෙන වැදගත්ම වාඩි වීම. අපි මහාන කම ඉල්ලනකොට උත්කුටුකෙන් වාඩි වෙනවා. අපි කියන්නේ රැණ තියාගෙන ඉඳ ගන්නවා කියලා සම්නිය. ඊළඟට අපි උපසම්පදාව ලබා ගන්නකොට වාඩි වෙන්නේ උත්කුටුකෙන්. ඒක ශාසනික සම්ප්‍රදායේ තියෙන වැදගත්ම ගෞරවාන්විත ඉඳ ගැනීම තමයි උත්කුටුකෙන් ඉඳ ගැනීම. උත්කුටුකෙන් ඉඳගෙන අත් දෙක නළලේ තියාගෙන භික්ෂුන් වහන්සේලාට කියනවා සරියුත් ස්වාමීන් වහන්සේ ඇවැත්නි මම අවුරුදු 44ක් මේ ශාසනය වැඩ කළා ඔබ වහන්සේලාත් එක්ක හිටියා.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 එහෙමනම් පින්නතුනි සරියු ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් ඇටියට නිහතමානීකම හදා ගන්න ඕන. දැන් බලන්න සමහර අය බොහෝ මාන්නෙන් ඉදමිලා ඉන්නවා. හැබැයි බොහොම රූපේ තියෙන කෙනෙක් අපිට මාන්නෙන් ඉන්නවා කියලා. නමුත් රූප සම්පත්තිය නැති කෙනෙක් නිහතමානීව ඉන්නවා. නමුත් අර රූප සම්පත්තිය නැති කෙනා පින්නතුනි එයාගේ අර තියෙන නිහතමානීකම නිසා එයාගේ නැති ලක්ෂණක් උනත් පේනවා. අරූප සම්පත්තිය තියෙන කෙනාගේ තියෙන ලක්ෂණක් පේන්නේ මාන්නෙ මිදමුණාම. එහෙමනම් මේ නිහතමානීකම හදාගන්න ඕන ධර්ම මාර්ගේ යන්න. ඊළඟට පරිවොත් මහරහතන් වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි අවවාද පිළිගැනීම. උන්වහන්සේ අන් අයට අවවාද කළා වගේම තමන් වහන්සේට දෙන අවවාද උන්වහන්සේ හිස් මුදුනින් පිළිගත්තා.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 චූටි දරුවේ. ඒ කියන්නේ කෝසල ජනපදයේ කම්ම කෙනෙක් හිටියා. මේ අම්මට බබෙක් දරු ප්‍රසූතියක් දරුවෙක් හම්බුනේ ඉන්නකොට මේ ගමට මහා දුර්භික්ෂයක් ඇති වුණා. ඛණ්ඩ නැහැ, වැස්ස නැහැ, ගමේ මිනිස්සු බැලුවා. කවුරු හරි පවකාරයක් ඉපදෙනවා. ඉතින් ගමේ මිනිස්සු ඒ ඉන්න පිරිස ඔක්කොම කැඳවලා කොටස් දෙකකට බෙදුවා.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 බොහෝ අවාරුන් දරුවට අවුරුදු 5ක් 6ක් වෙනකම් මේ අම්මා මේ දරුවා තියාගෙන ඉඳලා අම්මටත් දැන් විපා වෙලා. අම්මා මොකද කරේ දරුවා මග දාලා දැන් ඉතින් ජීවත් වෙන්න කියලා මේ අම්මා තල්ලා ගියා. ඉතින් මේ දරුවට දැන් අඳුමක්වත් නැහැ. නාවන්නේ කරන්නේ නැහැ. නාවර පිළිලා. මේ බොනික්කෙක් නෙවෙයි තේරෙනවනේ මේ දරුවගේ ස්වභාවය. සරියුත් ස්වාමීන් වහන්සේ පින්න පාතේ වදිනකොට අර ජීතරක වළං හොදන තැනකින් අර බත්තට හේදිලා එනවනේ. මේ පුංචි දරුවා අර වතුරෙන් එක එක බත්තටේ අරන් කනවා. සරියුත් ස්වාමීන් වහන්සේ මේ ළමයා ළඟට ගිහිල්ලා හුවා ළමයෝ ඔයා කැමතිද පැවිදි වෙන්න? මේ දරුවාට හරි පුදුමයි. මං වගේ අය මහාන කරනවාද? මටත් පුළුවන් ද ඕගොල්ලෝ වගේ වෙන්න? පුළුවන් කියලා මේ දරුවා විහාරයට එක්කරන ගිහිල්ලා මේ ළමයා නාවලා හඳුන් අන්දලා පින්නතුණු පැවිදි කළා. ඒ තමයි ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ සාංශාරික අකුසල විපාකයක් නිසා උන්වහන්සේට කෑම හම්බෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ නමකගේ ආහාර වේලා ගින්නකට දාලා තියෙනක ජීවිතයක. ඒක විපාක වශයෙන් උන්වහන්සේට ආහාර හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ හැබැයි පාරමී පිළිලා තිබුණා නිවන් දකින්න සරියුත් ස්වාමීන් වහන්සේ කමඨහන් කියලා දුන්න භාවනා කරලා උන්වහන්සේ රහත් වුණා. රහත් තුනක් පින්නතුනේ පින්ඩ පාත ගියාට දානෙ හම්බෙන්නේ නැහැ.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 පිරිනුවන් පාන දවසේ සරියුත් ස්වාමීන් වහන්සේ කොසල් රජ මැදුරට ගිහිල්ලා සතු මදුරු පාත්‍රයක් ගෙනල්ලා මේ රහතන් වහන්සේට කවලා තිනවා. මම අම්මා කෙනෙක් වගේ. අපට දුන්නොත් ආහාරය නැති වෙලා යනවා. ඒ නිසා අතින් දරුවෙකුට කවනවා වගේ මේ ස්වාමීන් වහන්සේට කීප වතාවක් සරියුත් ස්වාමීන් වහන්සේ පින්න පාති ගිල් දානේ වළඳවලා තියෙනවා. බලන්න පුදුම කරුණාවක්. ඊළඟට රාද කියන අර තරුණ මහල් බමුණා පැවිදි කරන තාත්තා වගේ බලාගෙන කමතහන් කියා දීලා නිවන දක්වාම අරගෙන ගිහලා තියෙන මහල් බමුණේ. ඒතර මේ වාගෙන් තේරෙන්නේ සරියු ස්වාමීන් වහන්සේගේ කරුණාක්මය. එහෙනම් අපේ ජීවිතත් අපේ චරිත සංවර්ධනයට සරියොත් මහරහතන් වහන්සේගෙන් ගන්න තියෙන විශේෂිත ලක්ෂණයක් තමයි කරුණාව. අන් අයගේ ඒ විපත්තිවලදී ඇති වෙන ඒ ඒ අය නගා සිටවන්ට ඇති වෙන චේතනාව. එහෙමනම් පින්නතුන අසරණේ කාවොත් අපි පිහිට වෙන්න ඕන. ඊළඟට පින්නතුන සරියොත් මහරහතන් වහන්සේගේ ජීවිතේ තවත් කැපිපෙන ලක්ෂණයක් තමයි ඉවසීම. පුදුමාකාර විදිහට සරියොත් ස්වාමීන් වහන්සේ ඉවසුවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ ඉවසීම පිළිබඳව නොයේ දේශනාවන් කරලා තියෙනවා. මුළු විනය පිටකයේම ශික්ෂාපද කෝටි ප්‍රකෝටි ගාණක් අපිට පනවලා තථාගතයන් වහන්සේ වදාරනවා කන්තේ පරමං තපෝතිකා. මහණනි කන්තේ පරමං තපෝ. උන්වහන්සේ වදාරනවා පරම සීලය තමයි ඉවසීම. එහෙමනම් ඉවසන්න පුළුවන් නම් ඔක්කොම ශික්ෂාපද රැකෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩිතරම් මං යහපතක් නැහැ. කන්ති බලම් බලානිකම්. ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි ඉවසීම. බලන්න පින්නතුන් මේ වචනේ කොච්චර තීරුමක් තියනවද කියලා. ලෝකේ මොනතරම් ආරක්ෂිත බලමුළු තිබුණත් ඒ හැම දෙයකම ප්‍රහාර එල්ල කරන්න බැරිද? පුළුවන්. ඒවට ඕන තරම් සාධක තියෙනවා. බලන්න බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝකේ තියෙන ආරක්ෂිතම බලමුළුව තමයි ඉවසීම. එහෙමනම් මේ ගුණේ හැටියටම සරියොත් ස්වාමීන් වහන්සේට තිබුණ පුදුම ඉවසීමක්. දවසක් සරියොත් ස්වාමීන් වහන්සේ පින්න පාතේ වඩිනවා. එක බබුලෙක් ඇවිල්ලා සරියුත් ස්වාමීන් වහන්සේගේ පිටට හයියෙන් පහරක් ගැහුවා. මේ පින්න පාතේ වඩින මේ ස්වාමීන් වහන්සේගේ පිටට දමන හයියෙන් දෙදෙන්ඩම පහරක් ගැහුවා.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 ගින්නට පිටුරු දැම්මා වගේ ක්‍රෝධ ගින්න ඇවිලෙනවා. දැන් අපිට මොන හරි ආරංචි වුණොත් අපිට තින් මේක සුලමල හොයාගන්නකම් නිවනක් නෑ නේද? දැන් බලන්න සරියුත් ස්වාමීන් වහන්සේට පහරක් ගැව්වාම උන්වහන්සේ බැලුවේ නෑ. බලන්න නැතුව ඉස්සරහට වැටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් හින්දා උන්වහන්සේට කෙරෙස් නැහැ.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 ඒ තමයි සතරවරන් දෙවියෝ. අම්මා කතරගරන් දෙවියෝ ගැන අහලා තිබුණා පුදුම හිතුණා මගේ කුසින් දරපු මේ දරුවා බිහි කරපු මේ දරුවා සතරවරම් දෙවියන්ගෙම වැඳුම් ලබන්න සුදුසුයි ඊළඟට කවුද කියලා ඇහුවා දිවවලට අධිපති ශක්ති විඳු අම්මා කැටිගත්තා ඊළඟට කවුද කියලා ඇහුවා මෑණියෝ ප්‍රධාන මහා බ්‍රහ්මයා අම්මා වෙවුඩනවා බ්‍රහ්ම රාජයා සතරදාම් වහන්සේ තුම්ද මොනවද මෙයන් කියන්නේ බ්‍රහ්ම රාජයා කියන අපේ දායකෙක් වගේ අම්මා හොඳටම පැහැදුනා පිරිනවන් ඇඳේ ඉඳගෙන අම්මට බණ කිව්වා ධර්ම දේශනාව අවසන් වෙනකොට රූපසාරී දෙමිනිය දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් සෝහාන් තලයටපත් වුණා බලන්න පින්නතුනේ ලෝකයාට අප්‍රමාණ සේවයක් කරපු ශරීර ස්වාමීන් වහන්සේ තමන්ගේ අම්මට පිටිවිච්ච විදිහ එහෙමනම් අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්න ඕන අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ මොනම හේතුවක් නිසාවත් අපි අතහරින්න හොඳ නෑ. එහෙමනම් මීට වඩා තව ගුණාංග රාශියක් තියෙනවා කතා කරන්න නමුත් කාල වේලාව ඉක්ම ගියා. ඒ නිසා පින්වත් හැම දිනාටම රසදාන සෝබනී පන්නාකට සඳහන් වෙනවා. පින්නතුණින් යහපත් චරිතය තමයි ප්‍රඥාව බබලවන්න හේතු වෙන්නේ. එනිසා කර්ත සංවර්ධනයේට මේ උත්තම චර්තා ප්‍රධානයෙන් ගන්නට තියෙන උදාාර ලක්ෂණ ජීවිතයට සම්බන්ධ කරගන්නට මේ දේශනාවත් උපකාර වේවා ඒ තුලින් අපේ ඉලක්කය වන යමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මන් තරංති Thank you.